ධර්මානුශාසනාව. ධර්මානුශාසනා පාත්‍රන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්වනාරාම වාසී අමත ගවේෂී ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරි සීවලී ස්වාමින්වහන්සේ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 බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයං වා තිරච්ඡාන යෝනිං වා පෙට්ටි විෂයං වා uppajjissati ti netang tanang vijjati ti ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පිටයි සංඝරත්වරණයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විසුරුවා හඳුන් ලබන ඊතා වටිනා ධර්ම දේශනාවකට මේ පින්වුතුන්ගේ ශ්‍රවණතය යොමු කිරීම සඳහා තමයි දැන් මේ අපි බලාපොරොත්තු වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් දේශිත තමත්ම වැදගත් ධර්ම පාඨයක් තමයි මේ පින්තුන්ගේ අවබෝධය සඳහා නම් මාතෘකාවසින් මම ඉදිරිපත් කළේ දේශනාවක් කරන අවස්ථාවවලදී දේශකයාණන් වහන්සේ නිතරම ඒ ධර්ම ශ්‍රවණය කරන අයගේ ඒ දහමට සිත යොමු කිරීම සඳහා ඒ ශ්‍රවණය කරන්නා වූ දහමට සිත යොමු කිරීම සඳහා උන්වහන්සේලා නිතරම අනුශාසනාවක් පවත්වනවා. ඒ වගේ තමයි මෙතනදිත් අපි මතක් කරන්නේ ඉස්සෙල්ලාම මේ ධහම කියන එක ඕහිත සෝතෝ ධම්මං සුණාති යොමු කන් ඇතුව ධහම අහන්ද සුත්වා ධම්මං ධාරේති අසාගත්තා වූ ධම දරාගන්න දතානං ධම්මානං අත්තං උපපරික්කති ඒ අසාගත්තා වූ ධම තමා තුල ඇති කරගන්න අත්තං උපපරික්කතෝ ධම්ම නිජ්ජානං කංචේ ඒ අර්ථය දැනගන්න දැනගන්න ඒ ධහමට කිඳා බැසීමක් ඇති වෙනවා. ධහම තුලට ඇතුළත් වීමක් සිදු වෙනවා. ධම්ම නිග්‍රහණං කද්දී සති සංදෝ ජායති. එතකොට ධහම තුලට ඇතුල් වෙන්න ඇතුල් වෙන්න ඔය ඇයිට කැමැත්තක් ඇති වෙනවා. ඔය ඡන්දය කියලා කියන්නේ මොකද්ද කැමැත්ත? ඒ කැමැත්ත විශේෂයෙන් අපි ඇති කරගන්න ඕන මේ ලෝක ධර්මයන් බලාපොරොත්තු නෙවෙයි ලෝකෝත්තර නිර්වාණ කියනා වූ සම්පත්‍ති ළඟා කරගන්න තමයි අපේ කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ කැමැත්ත ඇති කරගන්න නම් ධහම් තුලට ඇතුල් වෙන්න ඕන. ඡන්ද ධාතු උස්සහිතී. එතකොට ඡන්දය ඇති වෙනකොට උත්සාහවත් වෙනවා. උස්සහිත්වා තුලේති. එතකොට මේ උත්සාහවත්ව ඉදිරියට යන අය තුලණය කරනවා. තුලණය කරනවා කියන්නේ පින්වතුනි කිරා බලනවා කියන එකයි. තුලාව කියන්නේ තරාදියනේ. එතකොට මේ තරාදිය මොකද කරන්නේ කිරා බලනවා. දැන් ඔය අය අසත් ධර්මයේ තුල දැන් බොහෝ කෙනෙක් අසත් ධර්මයේ තුල ඉඳලා මේ සත් ධර්මේ කරා එනකොට ඒ අසත් ධර්මයේ තුල සිටින කාලයේදී දැවීම, තැවීම, පිරිහීම, අසතුට, අසහනය, දුක, ශෝකය, සන්තාපය. ඒක තමයි අයහපත් ඵල ධර්ම. මොන තැන සිටී නිසාද? අසත් ධර්මයේ තුල සිටී නිසා. දැන් මේ ධහම අහනකොට ඔයයි සත් ධර්මේ කරා නිතරම ඇතුල් වෙනවා. එතකොට සතුට සහනීය සපත දියුණු ඇති වෙනවා. කම්මං සත්‍යේ විවදිතී යදිදං හීන පනිතතා කර්මානුරූපව සත්‍යය හීන කරනවා ප්‍රනීත කරනවා මොන කර්මයේද පාප කර්මය නිසා අපි පිරීම ඇති කරනවා සද්ධර්මයේ තුලට එනකොට දියුණුව ඇති කරනවා එතකොට එහෙනම් මේ පින්වත්තුන් පිරීමට කැමති නැහනේ එහෙනම් මොකද කරන්න ඕනේ? දියුණුව ඇති කරගන්න නම් අසත් ධර්මයෙන් අත් මිදලා සත් ධර්මේ කරා යා යුතුයි. ඒක තමයි ඇත්ත. ආන් ඉතින් තුලනේ කරනවා. එදා කොහොමද මං හිටියේ? අද මං දහම තුලට ආවට පස්සේ කොච්චර ජීවණයක් තමා තුල ඇති වුණාද කියලා මේ බුද්ධිමත් ජනතාව අවබෝධ කරගන්නවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ ධර්මයේ තියෙන විශේෂිත ගුණ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් විශේෂිත ගුණ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාමුදුරු දේශනා කරේ ඒකයි. ආහාර දාණයට වැඩිය උතුම්ම දාණය මොකද්ද? ධර්ම දාණය. මොකද මේ ලෝක වශයෙන් උත් පරලෝක වශයෙන් උත් එයාට යහපත සිදු වෙනවා නිර්වාණය කියනා වූ ත්‍රිවිධ සම්පත් ලබා ගැනීමට හේතු වෙන්නේ එකම දේ මොකද්ද ධර්ම දානය. ආහාර දානයක් දෙනකොට මේ ලෝක වශයෙන් සුභාගින්ද නැති කරලා යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔය අයට දන් දුන්නාම ජීවි මනුෂ්‍ය සම්පත් ලැබෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි දන් දීලා නිවන් දකින්න බෑ. දන් දීලා නිවන් දකින්න බෑ. එහෙනම් භාවනාත්මක චිත දියුණු කරගත්තොත් තමයි නිවන් දකින්න පුළුවන් ඉන්නේ. එහෙනම් භාවනාත්මක චිත දියුණු කරගන්න නම් ධම අහන්න ඕන. සද්ධර්මයේ තුලට ඇතුල් වෙන්න ඕන. ඒක තමයි සබ්බ දානං ධම්ම දානං දිනාති කියලා බුදුහාඳුරෝ දේශනා කරේ. අපි මේව බුද්ධිමත් හොඳට අවබෝධ කරගන්න ඕන. එතකොට අපිට මේ භවයේදී නිවන් දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් තුලනේ කරනවා කිව්වේ ඔන්නෝකයි. තුලහිත්වා පදහති එතකොට මේ තුලනය කිරීමෙන් එදා එදාට වැඩිය අද හොඳ ජීවිතයක් ගත කරනවා තවත් ධර්මයට ප්‍රසාදිය පැහැදිලි නැති වෙනවා පහිතත්වෝ සමානෝ කායෙන් තේව පරමං සත්‍යං සත්‍ති කරෝති පඤ්ඤායතනම් පටිවිද්ද පස්සති ඔය කීටාගිරි සූත්‍රයේ දේශනා පාඩය මේ පින් උතුන මතක් කළේ නිවන් දැකීමට අපිට මේ ධර්මයේ උපකාරී වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියනවා එහෙනම් මේ සද්ධර්ම දේශනාවත් හොඳට ශ්‍රවණය කරලා මේ ලෝක වශයෙන් පැමිණි උදුරු නැති කරගෙන පරලෝක වශයෙන් පැමිණි උදුරු නැති කරගෙන නිර්වාණගාමී ප්‍රතිපදාව අපි තුල ඇති කර ගැනීමට මේ දේශනාව මහෝපකාරී වෙන විදිහට තමයි මේ දේශනාව පවත්වනු ලබන්නේ. දැන් අපිට මේ පින්වත්තුන්ව මතක් කළා ධර්ම පාඩය. මේ පිටුම් චිත්‍ර මහල කියන දෙයක් තමයි මේ සෝතාපට්ටි අංග හතර. සෝතාපට්ටි අංග හතරක්. මේ සම්බුද්ධෝත්පාද කාලයේදී ලබන්න පුළුවන් අවම ඵලය තමයි සෝවන් ඵලය. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ සෝවන් ඵලලාභිත්වයේ ඇති උත්මී තුල විද්‍යමාන වෙන්නා වූ ಗುಣධර්ම හතරක්. මේවා බලහත්කාරයෙන් ඇති කරගන්න බෑ. ඒ ධර්මයේ තුල ප්‍රතිපදාව ගෙදුනහම මේ ಗುಣධර්ම හතර තමා තුල ඇති වෙනවා. මොනවාද මේ සෝතාපට්ටි අංග හතර බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන අරියසන්ත සීලය. ඔන්න ඔය හතර තමයි සෝතාපට්ටි අංග හතර. එහිදී බුදුහාමුදුර දේශනා කළ තියෙනවා පැහැදිලිවම බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන්වා තිරාචානියෝනින්වා පෙත්‍ති විසයන්වා uppajjissati ti netan thana vidyati බුදු ගුණ දැන පැහැදීව ඇති කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයා එතන ආදි භූමියට ඇතුල් වෙන අනිවාර්යයෙන් බුදු ගුණ ප්‍රත්‍යජන භූමියෙන් අත්මිදලා ආර්ය භූමියට ඇතුල් වෙනවා. එතකොට ඒ ආර්ය භූමියට නිකම්ම ඇතුල් වෙන්නේ කොහොමද ඇතුල් වෙන්නේ? බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය. බුදු ගුණ දැන පැහැදීම ඇති කරගත්තොත් තමයි අර ප්‍රත්‍යජන භූමියෙන් අත්මිදලා ආර්ය භූමියට ඇතුල් වෙන්නේ. දැන් අද ඕ ටික තමයි සාකච්ඡා කරන්නේ. කොහොමද අපි මේ ප්‍රත්‍යඥ භූමියෙන් අත්මිදලා ආර්ය භූමියට ඇතුළු වෙන්නේ කියන එක දැනගන්න. එතකොට ඒ අය නිරයටවත් තිරිසන් යෝනියටවත් පිටිවිෂයටවත් උත්පත්ති ලබන්නේ නැහැ. ඔතන හොඳට දැනගන්න ඕන කාරණයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ ප්‍රත්‍යඥ தත්ත්වෙ මරුණොත් ඒ අයගේ ඊළඟ භවයේ කොතන ගිහිලා කොතන උත්පත්ති ලැබයිද කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ අයගේ භවය අනියතයි. කොච්චර පින් දහම් කරන්නත් පුළුවන්. ඉතින් ප්‍රත්‍යඥ තත්ත්වේ මරුණොත් නම් මනුෂ්‍ය ගතියට, දේව ගතියට, බ්‍රහ්ම ගතියට ඒ බ්‍රහ්ම ගතිය කියන එකත් අත් වශයෙන්ම ධානලාභී පින්නවන බ්‍රහ්මත්වයට යන්නත්. එතකොට ත්‍රිසංගතියට ප්‍රේත ගතියට ඕනම ගතියකට යන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව වැඩි. කොහොමද? කොයි තත්ත්වෙ මැරුණොත්ද? ප්‍රත්‍යයෙන් මැරුණොත්. එතකොට ඒ අයගේ ගතිය අනියතයි කියලා කිව්වේ ඒකයි. ඊළඟ අපි එහෙනම් දැනගන්න ඕන ගති නියත කරගන්න ඕන. මේ භවයේදී මේ උතුම් වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපිට ගති නියත කරගන්න පුළුවන්. ගති නියත කරගන්නවා කියන්නේ ආර්ය ඵලයටපත් වෙනවා කියන එකයි. ගති නියත කරගන්නවා කියන එකේ තේරුම මොකද්ද? ආර්ය භාවයේ ඇති කරගෙන ඒ ආදි මාර්ගයේ වඩලා ඵලලාභීත්වයක් ඇති කරගෙන මේ භව නිරෝධය ඇති කරගන්න ඕන සෝවාන් පලස්ත පුද්ගලයෙක් වශයෙන්වත් අවම වශයෙන් ශාසනය තුල සෝවාන් පලස්ත පුද්ගලයෙක්වත් බවට පත් වෙලා භව හතක් ඇතුළත නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් අපිට ඇති කරගන්න පුළුවන් ඉහළම ශක්තිය. තව තියෙනවා ඉදිරියට තියෙනවා. සකුද්ධාගාමි අනාගාමි අරහත් කියනා වූ උත්තර ඵලවලටපත් වෙලා නිවන් දැකීමේ හැකියාව තියෙන බුද්ධෝත්පාද කාලයක් නිසා. දැන් බොහෝ විට අපිට අහන්න ලැබෙන්නේ මේ ආර්ය ඵලයටපත් වීමේ හැකියාව නැහැ කියන එකයි. එහෙම නොහැකියාව කියන එක බුදු ශාසනයට යෝග්‍ය නැහැ. බුදුහාමුදුරු දේශනා කළ තියෙනවා මේ බුදු දහම ස්වාක්ඛාත ධර්මයක් ස්වාක්ඛාතා භගවතා ධම්මෝ සම්දික්තිකෝ අකාලිකෝ එදාටත් අදටත් හෙටටත් ත්‍රිකාලීනම ಗುಣධර්ම ඇති කරගෙන ආර්ය භාවයට පත්වීමේ හැකියාව තියෙනවා මේ ස්වාක්ඛාත ධර්මයක් තමාගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත්. ඒ නිසා මෙතෙන්දී අපි දකින්න ඕන අදත් ආර්යයන් වහන්සේලා මේ ලෝක ධාතුවේ වැඩ සිටිනවා. සීලූම ආර්යයන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියනා වූ ආර්ය ඵලයටපත් වුණා වූ උත්තම පිරිස අෂ්ට ආර්ය පුද්ගලයන් වහන්සේලා මේ ලෝක ධාතුවේ වැඩ සිටිනවා. උන්වහන්සේලා වැඩ සිටින තාක්කල් තුනුරුවන් වැඩ ඉන්නවා. තුනුරුවන් වැඩ ඉන්නවා කියන්නේ බුද්ධ ශාසනයේ ජීවමානයි කියන එකයි. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ඒ උත්තමාර්ථය ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ උත්තම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපිට පමණයි. ඉතින් දුර්ලභංච manussත්තං කියලා බුදුහාම දේශනා කළේ උකයි මේ මිනිසාත් භාවය දේවාත්ම භාවයට වැඩිය බ්‍රහ්මාත්ම භාවයට වැඩිය උතුම්ම ස්ථානයේ කොතනද අපි ඉඳන් ඉන්නේ මනුෂ්‍යාත්ම භාවයේ සත්‍ය ස්වර්ගයේ ඉහළම තැනමයි ඉන්නේ ඉතින් මේ ශක්තිය අපි ඇති කරගන්න ඕනේ ප්‍රාර්ථනා කර ඵලියට නිර්වාණ කියන සම්පත්තිය ලැබෙන්නේ ඊට අවශ්‍ය කරනා වූ ප්‍රතිපදාවක යෙදුනොත් තමයි මේ භවයේදී නිවන් දකින්න අපිට හැකියාව තියෙන්නේ. ඉතින් මේ බුද්ධිමත් ජනතාවට තමයි මේ බුදුදහම කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධහම මාංශින් දේශිත මේ ධහම දුක්ඛාඥයන් සඳහා නෙවෙයි ප්‍රඥාවන්තයන් සඳහා පමණයි. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිර්යං වා තිරච්ඡාන යෝනින් වා පෙත්තිසියං වා uppajjissati නේතං තාන විද්‍යති එතෙන්දී බුදුපියාණන් වහන්සේ දේශනා කළා තියෙන පැහැදිලිවම මේ බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යන අය කවදාකවත් සතරාපගත වෙන්නේ නැහැ සතර අපායට කවදාකවත් යන්නේ නැහැ එතකොට මේ සතර අපායට නොයන බව රතන සූත්‍රයේදී ওই සංඝ ගුණ ප්‍රකාශිත කරන දහම් පදයක කියනවා චතු අපායේ හිත විපමුක්තෝ උතන තියෙන මොකද්ද? සතර අපායට කවදාකවත් යන්නේ නැහැ. එතකොට මේ සතර අපායට යන්නේ නැත්තේ මොන අයද? සහ වස්ස දර්ශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡ තංච සීලබ්බ සංවාප්පිය දජ්ජි කිංචි චතු අපායේ හිත විපමුක්තෝ තථා විතානානි අබබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔක තමයි මේ සංඝ ගුණ ප්‍රකාශ කරන විශේෂිත දහම් පදය. ඒකේ තියෙනවා මේ දර්ශන සම්පත්තිය ඇති කරගත්තා වූ ආර්යයන් වහන්සේලා. ඒ කියන්නේ භාවනානුයෝගීව ජීවිතයක් ගත කරලා සත්‍ය අවබෝධ කරගත්තා වූ ඒ ආර්යයන් වහන්සේලා ආර්ය මාර්ගයේ වඩලා සෝවන් මාර්ගයේ වඩලා දර්ශන සම්පත්තිය ඇති කරගත්තා වූ ආර්යයන් වහන්සේලා සහ අවශ්‍ය දර්ශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතා තුනක් නැති කරගන්නවා. මොකද ධර්මතා තුන ඊතරම දේශනා කරලා තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. පින්වත්නි අපි සසරේ බැන තබන්නා වූ ධර්මතා 10ක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට කියන්නේ දස සංයෝජන. මේ සත්‍යය සසරෙහි බැන තබන සංයෝජන 10ක්. සංයෝජන කියන්නේ බැමි. මේ බැමි 10න් සෝවාන් ඵලස්ත්‍ය දර්ශන සම්පත්තිය ඇති කරගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකයන්ා වූ සංයෝජන තුන නැති කරගන්න පුළුවන් මේ පින් හැම දිනාටත් ওই වැඩේ කරන්න පුළුවන් බෑ කියලා දෙයක් නෑ බැරි දෙයක් කරන්න කියලා බුදුහාමුදුර අනුමත කළත් නෑ පුළුවන් දේ තමයි අපි කරන්නේ ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ මාර්ගය වඩන්න ඕන. මාර්ගය වඩා ගත්තොත් මේ භවයේදී ඔන්න ඔය බුදු පියාණන් වහන්සේ දේශිත ඒ දහම් කරුණු තුන. ඒ කියන්නේ අර සංයෝජන තුන නැති කර ගැනීමේ හැකියාව තියෙනවා. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වාපි යදච්චිකින්ති එතකොට මේ සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය කරගත්තා වූ ආර්යයන් වහන්සේලා කවදාකවත් නිරේතවත් තිරිසන් යෝනියටත් ප්‍රතිවිශේෂයටත් යන්නේ නැහැ. චතුරාපාය හිත විමුක්තෝ කියලා දේශනා කරේ ඒකයි. මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළ උසීමුක දේශනා පාඩයක්. මේ මේ සත්‍යානුභවයෙන් ඔය හැම දිනාටම සිතක් ශාන්තියක් වේවා කියලා තමයි බුදුහාඳුරෝ ආශිර්වාද කළා තියෙන්නේ. එතකොට ඒ සත්‍ය දහම ට කිසිම කෙනෙකුට අභියෝගයක් නැහැ. බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා මම විසින් මේ 45 වසරක් මුළුල්ලේ දේශනා කළා වූ මේ ධහමට දෙවියෙකුට මරෙකුට බඹෙකුට තමන් විසින් දේශිත දහම් සත තමන් විසින් දේශිත කරකවන ලද දහම් සත අපතිවත්තියන් සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා බ්‍රාහමනේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන කිවා මම විසින් මේ යම්කිසි දැනගෙන දැකගෙන දේශිත මේ ස්වාකාත ධර්මයට මේ ලෝක ධාතුවේ පහළ වෙනා කිසිම දෙවියෙකුට මඩෙකුට බඹෙකුට අභියෝගයක් නැහැ. බුදුදහමට තමයි අද දක්වාම කිසිම අභියෝගයක් නැත්තේ. ඒ නිසා මේ ස්වාකාත ධර්මයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මේ ස්වාකාත ධර්මයෙන් මනුෂ්‍යයන් වන්නව අපිට මේ භවයේදී ආර්ය ඵලයටපත් වෙලා නිවන් දැකීමේ හැකියාව තියෙනවා. එහෙනම් නිවන් දැකීමේ හැකියාව ඇති කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? බුද්ධානුමතයට අනුව මේ ආරි මාර්ගය වන්න ඕනේ. එහෙනම් ඉස්ලාම් තියෙන්නේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගත්තු අරිය ශාවකෝ. බුදු ගුණ ඇති කරගෙන භාවනා කරනවා කියන එකයි. දැන් මේ පිටුතුන මම ඉස්ලාම ආශිර්වාද කරා සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි කියලා. ඔතන සරණිය කියන්නේ පින්වතුනි බුදු පා පියුමට අනුව ගමන් කරනවා කියන එකයි. බුදු පා පියුමට අනුව ගමන් කරනවා කියන එකයි. එතකොට අපි බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයෝ. අපි කාගේ අනුගාමිකෝද? බුදුහාමුදුරන් වහන්සේගේ අනුගාමිකයෝ. එතකොට බුදු පියාණන් වහන්සේ ස්වයංබු ඥාණයෙන් මේ මාර්ගය හොයාගත්තා. මොන මාර්ගයද? සම්මා දිට්ඨිය මුලට ඇත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය. පරෝපදේශ රහිතව ස්වම්බු ඥානෙන් මේ සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ආරි මාර්ගය කියන්නේ ඕකයි. මේ ආදි මාර්ගයේ අසත් ධර්මයෙන් වැහිලා තිබුණේ උන්වහන්සේ ඒ මාර්ගය හෙලිපෙලි කරගත්තා ඒ මාර්ගය තමයි උන්වහන්සේ කොහරිද වැටලා තියෙන්නේ නිර්වාණ නැමැති උතුම් පුරයට එතකොට බුදු පියාණන් වහන්සේ ඒ මාර්ගයේ ගමන් කරනවා පහාටද ගමන් කරන්නේ අර නිර්වාණ නැමැති උතුම් පොරේට. එතකොට දැන් අපිත් මොකද කරන්න ඕනේ? ඒ මාර්ගයට අනුව ඉදිරියට යන්න ඕනේ. මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒක තමයි සරණේ කියලා කිව්වේ මොකද්ද? බුදු පාපියුමට අනුව ගමන් කරනවා කියන එකයි. එතකොට අපිත් එනං ආර්ය මාර්ගයේ වඩාගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට යනකොට නිතරම මේ මාර්ගය වැඩුණාම අපිටත් මේ ලෝකයෙන් ඈතර වුණා වූ ලෝකෝත්තර නිර්වාණ නැමැති උතුම්ම සම්පත්තිය ලබා ගන්න පුළුවන්. නිකම්ම සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා කියවට ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිපදාවක යෙදෙන්න ඕන. කුමක්ද ප්‍රතිපදාව? මේ ආදි මාර්ගයේ වැඩිවීමට තියෙනා ප්‍රතිපදාව තියෙන පින්වත්නි ඊට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඔය මාර්ගයේ වඩනවා කියලා කියන්නේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවාද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨානය සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බුද්ධංග ආරෂ්ඨාංග මාර්ග තුන ලස්සනට එතකොට යම් කිසි ඵලයකට යම් කිසි ඵලයකට අපි පත්වීම සඳහා ගමන් කිරීමට කැමති නම් නිකම්ම ඒ මාර්ගයේ මේ නිකම් මේ ඵලය ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ දැන් යම්කිසි දරුවෙක් පළවෙනි පන්තියේ ඉඳලා දෙවෙනි පන්තියට සාමාර්ථය ලැබීමට කැමති නම් එයා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන පළවෙනි පන්තියට ඇතුල් වෙන්න ඕන. ඒ පළවෙනි පන්තියට ඇතුල් වෙලා ඒ පළවෙනි පන්තියේ තියෙනා වූ පාඩම් මාලාව හොඳට ප්‍රගුණ කරන්න ඕන. සමහර විට වර්ෂයක් වෙන්න පුළුවන්. ඒ වර්ෂය තුළ හොඳට ප්‍රගුණ කරගත්තාම එයාට දෙවෙනි පන්තියට යෑම සඳහා සූසුකම් ලැබෙනවා. හැබැයි මෙයා පළවෙනි පන්තියේ පොතේ නම ලියාගෙන කිසිම පාඩම් මාලාවක් අධ්‍යයනය නොකරොත් ඒ පාඩම් මාලාව අධ්‍යයනය නොකරොත් කවදාකවත් දෙවෙනි පන්තියේ සාමාර්ථය ලබා ගැනීමට එයා සූසුකම් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? ඒක තමයි සිලබස් එක කියලා කිව්වේ ඒකයි. පාඩම් මාලාව. එහෙනම් අරහත් ඵලය කර්ම නිත්‍යාව කරගත්තා වූ අවම ඵලයේ වූ සෝවාන් ඵලයටපත් වීමටත් අපි මොකද කරන්න ඕනේ? ඒ සඳහා අවශ්‍ය කරනා වූ පාඩම් මාලා මොකද්ද? සිලබස් එක මොකද්ද? සත්‍තිස් බෝධිපාශික ධර්ම. ඕන් ඔය වඩනවා නම් ඔය අයත් අපි හැම කෙනෙක්ම බුද්ධ පාපියමට අනුව ගමන් කරන්නා වූ ආර්ය ශ්‍රාවකව බවට පත් වෙනවා. බුද්ධ පාපියුමට අනුව ගමන් කරන්නා වූ ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්න නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිකන් කටවචනෙන් කිව්වට ඔක හරියන්නේ නැහැ. තේනවා නේද? ඔහොම හොඳට අවබෝධ කරගන්න ඕනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන තේරුම මොකද? එනම් බුද්ධ පාපියුමට අනුව ගමන් කරනවා කියන එකයි. දැන් මේකත් පින්වත් පින්වත්නි අනේ අවස්ථා තුනක් අපිට දකින්න පුළුවන්. දැන් කතා කරන්නේ මොකද්ද? බුද්ධේ අවිච්ඡප්ප ප්‍රසාදේන සමන්නාගතෝ අරිශාවකෝ කියන වචනයයි. බුදු මේ බුද්ධං සරණං කියන වචනය කොටස් තුනක් තියෙනවා. බුදුගුණ එනාව එකක්, බුදුගුණ සිහි කිරීම තව එකක්, බුදුගුණ ඇති කරගෙන වඩවාගෙන යන තව එකක්. ඔන්න අවස්ථා තුන. දැන් මේකෙන් අවස්ථා තුනක් තියෙනවා. බුදුගුණ ගායනාව. ඒක තමයි ඔය ආමිෂ පූජාව කියලා කියන්නේ. දැන් අපි බොහෝ විට පන්සල් වලට ගියාම, වේරවිහාරස්ථාන වලට ගියාම විශේෂයෙන් කරන්නේ මොකද්ද? බුදුගුණ ගායනාව. ඒක නරකක් නෑ. නමුත් ඒක ඒ ගායනා කිරීමෙන් තෙල් පහන් පූජා කිරීමෙන් ගුණ වර්ණනා කරගෙන ඒ තුල සිත සමාධිගත කරගත්තාම Tamanta හැබැයි සුගතියට යාමේ හැකියාව තියෙනවා. නිවන් දකින්න බෑ. ඒකට කියන්නේ ආමිෂ පූජාව. ඒක කියන්නේ මොකද්ද? ආමිෂ පූජාව. දැන් බොහෝ කිට හැම කෙනෙම කරන්නේ උතනනේ එතනින් එහාට යන්න යා හොරයි. මොකද අර පැත්ත බලන්නෙත් නෑ, ඒ පැත්ත බොහොම කරදර වැඩි වෙන එක තැනින් භාවනා කරන්න බෑනේ. කොහොම හරි කමන්නේ සුගතියක් බලාපොරොත්තු වෙමින් පින්දහම් කරනවා ඒකට ආමිෂ පූජාව. බුදුහාම දේශනා කළ තියෙන පැහැදිලිවම ආමිෂ පූජාව කියන එක කරන්න එපා කියලා. ධම්මදායාදා භික්ඛවේ භවත මා ආමිෂ දායාදා කියලා දේශනා කළ තියෙන ඕකයි. බුදුහාමුදුර අපිට දායාද දෙකක් දුන්නා. මොකද දායාද දෙක ධර්ම දායාදයයි ආමිෂ දායාදයයි. ඒ දෙක අපිට පින්වම් පානිශල දුන්නා දරුවන් වශයෙන් වන අපිට එතනදී බුදුහාඳුරෝ දේශනා කළ අපේ අම්මා තාත්තා කවුද බුදුහාඳුරු බුදු පියාණන් වහන්සේ බුදු අමා මෑණියෝ අපිට ඒ දායද දෙක දීලා පිටුනම් පාන්දිශල එක දුන්නා දීලා ඉස්ලා මතක් කළා දරුවනි ධර්මයේම දායාද කරගන්න ආමිෂය ගන්න එපා. ඉතින් අර එපා කියෝ දේ තමයි මේ බුදුදරුවෝ නිතරම කරගෙන යන්නේ. අනේ මන් දන්නේ ඕක තමයි ඇත්ත. පැහැදිලි නේද? එතකොට බුදුහාඳුරෝ බලාපොරොත්තුෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපෙන් මොන දායාදයේද වඩවන්නේ කියේ ධර්ම දායාදය. ඉතින් මේක හොඳට අවබෝධ කරගන්න ඕන බුද්ධිමත් ශ්‍රාවකයන් වශයෙන්. දැන් මෙතන මතක් කරේ එකයි බුදුගුණ ගායනාව එකක්. එපා කිව්වට නොකරින්න එපා. ඊළඟ තව එකක් තියෙනවා බුදුගුණ සිහි කිරීම. බුදු පියාණන් වහන්සේ හැබැයි ඒක අනුමත කරලා තියෙනවා. දරුවෙනි ඔය අයට කරදරයක්, හිරිහැරයක්, පීඩාවක්, දුකක් ඇති වුණ අවස්ථාවේදී මගේ ගුණ සීකරන්න. බයං වා, චම්පිතත්තං වා, ලෝමහංසෝ වා මමීම සමේ අනුසරියාත. එහෙනම් පළවෙනි එකට වැඩිය බුදුගුණ ගායනාට වැඩිය හොඳයි මොකද්ද? සීකිරීම. සමාධියට එනවා. බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති කියලා ඔයගොල්ලෝ දහලා තියෙනවා. දස අනුසති වලින් තුනක් තමයි ඔය අනුසති කියලා කියන්නේ සීකිරීම. මොකද අපි බුද්ධ ගුණ තුලම සිත් සමාධිය ඇති වෙනවා. ඒ නිසා ඒකත් තවත් පැතිකඩක්. හැබැයි ඒකත් වඩලවිලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. ධ්‍යාන සම්පත් ඇති කරගන්න පුළුවන්. ඒක ඒකත් ඉතින් අත්‍ය වශයෙන්ම අපිට දකින්න තියෙන්නේ ආංශ පූජාවටයි අයිති වෙන්නේ. දැන් ඊළඟට තුන්වෙනි මොකද්ද? බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යෑමයි. දැන් කොහොමද බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න. මම කියන්නේ මාත්‍රිකාව වශයෙන් ගත්තේ මේකනේ. බුද්ධේ අවිච්ඡ අප්‍රසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ. එතකොට බුදු ගුණ ඇති කරගෙන වඩවනවා කියන එකේ තේරුම කොහමද? බුද්ධහ කියන්නේ පින්වත්නි අවබෝධය. බුද්ධහ කියන්නේ මොකද්ද? අවබෝධය. දැන් බුදුහාඳුරන්ගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඕකේ ගණනක් සීමාවක් කියලා අපිට දකින්න බෑ. දැන් අපි නිතරම සිහි කරනවා බුදු ගුණ නමයක්. මොනවාද බුදුගුණ නමය ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිශ්‍රම සාර්ථී සත්තා දේව මනුසාන බුද්ධෝ භගවාති දැන් ඔය ගාථාව අපි හොඳට පුරුදු වෙයි. නිතරම නිතර දිවේලේ ශීකරණා වූ උත්තම ගාථා රත්නයක්. පාඨයක්. ඒ වගේ ඒකේ තියෙනවා ඒ බුදු ගුණ නමයක්. දැන් අපි බලන්න ඕනේ මේ ගුණ නමයෙන් අපිට ඇති කරගෙන වඩවන්න පුළුවන් මොකද්ද පුළුවන් ගුණය කියලා. ඒකෙන් ඇති කරගන්න වඩන්න පුළුවන් එක ගුණයක් මම කියන්නම් මොකක්ද නන්ද? ලෝකවිදු. මොකද්ද ගුණය? ලෝකවිදු. එතකොට ඔය ගුණය ඇති කරගෙන වඩවා ගත්තොත් අර බුදු ගුණ භාවනාව වැඩිනවා වෙනවා. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ අරිය ශා วกේ බවට පත් වෙනවා මොන ගුණයද අපිට ලේසියෙන් පහසුවෙන් ඇති කරගන්න පුළුවන් ගුණය මොකද්ද? ලෝක විදු. මේ තියෙන ලෝකය. මේ බඹයක් පමණ සිත සහකයි තමයි ලෝකය. ඕගෙන අවබෝධ කරගන්න නම් දේශනා කරලා තියෙන මොකද්ද? සතර සතිපට්ඨානය. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් මේ හතර වඩනකොට මොකද්ද අපිට වැඩෙන්නේ ලෝක විදූ කියන ගුණය. එතකොට මේ ලෝකයේ ගැන යථාර්ථය නොදක්නාකම නිසා තමයි අපි භවයේ සංසාරයේ ගමනය කරන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේක යථාර්ථය දැනගත්තොත් මේ ලෝකේ අතහරින්න පුළුවන් වෙනවා. ඒ නිසා සම්බුදු පියාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ ලෝක විනාශය කරලා පෙන්වුවා. මේක තමයි ලෝකය. උන්වහන්සේ බුද්ධ ගයාවේදී ওই ලෝක විනාශය ඉස්සෙල්ලාම අදිසාල දැම්මා. පෞගේ කාලයේදීත් මේ ලෝක විනාශය ගැන මිනිස්සු හුඟක් ඉන්න කතා කළානේ. දැන් අත්ත වශයෙන්ම අපි දකින්නේ මොකද්ද? බුදුහාමුදුරු තමයි ලෝක විනාශය කරන හැටිට හැටියට අපිට ප්‍රායෝගිකව ප්‍රායෝගිකව පහදලා දුන්නා වූ එතම එකම ලෝක විද්‍යු උත්මයන් වහන්සේ. මේ ලෝකය ගැන පැහැදිලි අවබෝධයක් තියනා වූ එකම උත්මයන් වහන්සේ කවුද? බුදුහාඳුරෝ මේ ලෝකයේ තුල ඇවිදින්න කරක් ගන්න නෙවෙයි කිව්වේ එකෙන් අත මිදෙන්න. එහෙනම් මේකේ අත මිදෙන්න නම් මේකේ යථාර්ථය අවබෝධ කරගන්න මොකද්ද මේ ලෝකය කියන්නේ මොකද්ද? සිත සහ කය. ආන්ගේ සිත සහ කය අවබෝධ කර ගැනීම තමයි චතුරාර්ය සත්‍යයේදී ඉස්ලාම් තියෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. චතුරාර්ය සත්‍ය දේශනාවේදී තියෙනවා. ඊට පස්සේ හතර හතිපත්ඨානයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔන්න ඔය බුදු ගුණය ඇති කරගන්න. මොකද්ද ඇති කරගත යුතු එකම බුදු ගුණය මොකද්ද? ලෝක විදුව. දැන් මේ පින්වත්තුන් එක්තරා ප්‍රමාණයකට මම අදිචාලම දැම්මා මේ බුද්ධියේ අවිච්ඡප්පසාදයේ කොහොමද ඇති කරගන්නේ කියලා. එහෙනම් පැහැදිලිවම මේ සෝවාන් මාර්ගයේ වඩනවා නම් මෙන්න මේ සත්‍යස් බෝධිපාශක ධර්මවල මුලින්ම හතර ඇති කරගන්න ඕන වඩවන්න ඕන. මොකක්ද හතර? කායાનුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඔන්න හතර වඩනකොට අනිත් ಗುಣධර්ම හතරත් මේ අනිත් 37 මේ කියන්නේ ඊට හා සම්බන්ධ වෙන්නා වූ බෝධිපාක්ෂික ධර්ම නිත්‍යත්වයෙන්ම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වඩනකොට හතර ඉද්ධිපාදයක් වැඩෙනවා, සතර සම්‍යක් ප්‍රදානත් වැඩෙනවා, පංච ඉන්ද්‍රියත් වැඩෙනවා, පංච බලත් වැඩෙනවා. එතකොට මේ විදිහට ශීලවම ගුණධර්මයන් දිගින් දිගට දිගින් දිගට වැඩිලා යනවා. එකක් විතරක් නෙවෙයි කායානුපස්සන වඩනකොටත් ඒ දිගට වැඩිගෙන යනවා. දැන් අපි බලමු මේ හතිපට්ඨාන සූත්‍රයට අනුව මේ ලෝකේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? කොටස් දෙක සිත සහ කය. දැන් මේක ලෝකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් බුද්ධානුමත ලෝකේ මොකද්ද? සිත සහ කය. දැන් සාමාන්‍යයෙන් අපිට ලෝකයේ කියලා එකපාරට කනට වචන එනකොට මතකයේ තියෙන මේ ගස්ගල් පර්වත නවග්‍රහ මණ්ඩලයේ මන්දාකිණී විශ්වයේ තියෙනා වූ ওই ග්‍රහ වස්තුනේ නමුත් එතන නෙමෙයි ලෝකය කියන්නේ. බුදුහාඳුරෝ ලෝකය කියලා කියන්නේ මොකද්ද? සිත සහ කය. දැන් බලන්න ඕනේ මේ සිතක් කයක් තියනා වූ අපිට මේකේ ඇතුළාන්තය බුද්ධානුමතය යනත් යනුව හොයන්න ඕන. දැන් මෙතනදී බුදු පියාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා සිත සහ කය. දැන් බලන්න ඕන මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන්නේ කියලා. ක්‍රියාකාරීත්වය. දැන් ඔයගොල්ලෝ මලගෙවල් වලට ගිහිල්ලා ඇතිනේ. දැන් මලගෙවල් වලට ගිහිල්ලා තිනවා. ඒ මල මිනිහකට ඉදලක් දෙන්නකෝ පොස්සක් දෙන්න වතු ගන්න කියලා. පුළුවන්ද? බෑ. මොකද හේතුව එයාගේ ඒ කයෙන් විඥාන ශක්තිය පහ වෙලා. සුද්ධෝ අපේත විඥානෝ නිරක්ඛංව කලින්ගරම්. විඥාන ශක්තිය පහ වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ කයර කිසිම දෙයක් කරන්න බෑ. දැන් එතකොට අර කරන්න බැරි බව කොහොමද දන්නවනේ. දැන් ඔය ඉදල හරි කොස්ස හරි ක්‍රියාකාරී පුද්ගලයාට කියලා දෙනවා අතු ගන්න. දැන් මේ අතු ගන්නවනේ. දැන් අතු ගන්නේ ඉදලෙන්ද අතෙන්ද? හිතෙන්. ඒකට කියන්නේ මොකද්ද? හිතෙන්. ඉදලට අතු ගන්නවත් බෑ. අතට අතු ගන්නවත් බෑ. එහෙනම් එයා අතු ගන්න මොකෙන්ද? හිතෙන්. ඒකට කියන්නේ අතු ගන්න සිත. මොකක්ද ඒකට කියන්නේ? අතු ගන්න සිත. එතකොට ඉදලත් අතත් මොකද්ද උපකරණයක් පමණයි. ඉදලහා අත උපකරණ පමණයි. අත ගන්න මොකෙන්ද? හිතෙන්. එතකොට එතන ක්‍රියාකාරී වෙන්නේ මොකද්ද? හිත. හිත තමයි ක්‍රියාකාරීත්ව වෙන්නේ. පැහැදිලි නේද? එතකොට අතත් ඉදලත් උපකරණ පමණයි. දැන් ඕගොල්ලන්ට අඳ ගහනවා කෙනෙක් අතින්. ඔය අඳ ගහන්නේ අතින් නෙමෙයි පින්වතුනි හිතෙන්. කෙනෙක් කියනවා ඔයාට අඬ ගහනවා අතින් කියලා. ඒක ඇත්ත වශයෙන්ම ඒ සාමාන්‍ය විවාහරි තිබ්බට අතෙන් අඬ ගහන්න බෑ. ඒ අඬ ගහන්නේ හිතෙන්. ඒකට කියන්නේ අඬ ගහන සිත. ඒකට කියන්නේ මොකද්ද? අඬ ගහන සිත. එහෙනම් ඒ හිත වැඩ කරන්න උපකරණයක් කරගත්තේ මොකද්ද? අත. අත උපකරණ උපකරණයක් වැඩ කරන්නේ මොකද්ද? හිත. එහෙනම් මේකේ උපකරණ හයක් තියෙනවා. මොනවාද උපකරණ හය? ඇස, කන, නාසය, දිව, කය, මන. ඔන්න ඔය ආයතන 6 උපකාරී කරගෙන තමයි සිත වැඩ කරන්නේ. බලන සිත, අහන සිත, අනිකන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. ඔක තමයි ඇත්ත. එතකොට දැන් අපි දකින්න ඕනේ දැන් ඕගොල්ලන්ට එක්තරා ප්‍රමාණයකට අවබෝධ වුණා ඔය කයට කිසියම් දෙයක් කරන්න බෑ. දැන් ඕගොල්ලොත් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නා වූ සිත. දැන් මලමිණියක් කොහොම තියන්න බෑනේ. කොහෙන් හරි හේතු කරලා තියන්න වෙනවා. මොකද විඤ්ඤාණ ශක්තිය නැහැනේ. ඒ නිසා ඉඳගෙන ඉන්නා වූ සිත ධර්මයේ අහන සිත මයි දිහා බලාගෙන ඉන්න සිත මෙනෙහි කරන සිත හුඟක් සිත් සමූහයක් ජනිත වෙන ওই අවස්ථාවේදී එහෙනම් ඔය කයට කිසිම දෙයක් කරන්න බෑ. කය කියන්නේ කිසිම ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක්, දැනීමක් නැති අප්‍රාණික අචේතනික වස්තුවක්. මෙච්චර කාලයක් හිතන්නේ කය වැඩ කරනවා කියලානේ. නමුත් ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ මොකද්ද? හිත. එහෙනම් ලෝකය කියන්නේ පින්වත්නි හිතේ ක්‍රියාකාරීත්වය. ලෝකය කියන්නේ මොකද්ද? කයේ ක්‍රියාකාරීත්වයක් නැහැ. මොකේ ක්‍රියාකාරීත්වයද මේක වැඩ කරන්නේ? හිතේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒකයි මේ ලෝකේ එහාට මෙහාට කරන්නේ මොකෙන්ද? හිතෙන්. ඕගොල්ලෝ උදේ පාන්දර නැගිට්ටුවා නේද? ওই නැගිටින්නේ කය නෙවෙයි හිත. දැන් නැගිටපන් මූණ හොදපන් කියලා කියන්නේ ඒකයි. ඔක්කොම කරන්නේ මොකද? ඕක ඇතුලේ ඉන්න එක්කෙනා තමයි ඕගොල්ලන්ට විධානය කර කර ඔය හැම වැඩක්ම කරන්නේ. දැන් මෙතෙන්ද ගෙන්නා ගත්තෙත් කොහමද ඔය කයිනෙවේ ආවේ ඉස්සෙල්ලා? ආ දැන් යන්න ධර්ම දේශනාවක් අහන්න තියෙන අහවල් තැන යන්න කියලා හිතේ මෙහෙවීමෙන් තමයි ඔය කය මෙහාරගෙන යන දැන් ඔතන බිම තියලා තියෙන්නේ. තව පොඩ්ඩකින් ඕකත් තරම් යනවා. ඕක ඇතුලේ ඉන්න තියෙන හිත. පැහැදිලි නේද? ආන් මේ වගේ අවබෝධ කරගන්න ඕනේ මේ ලෝකේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කය තුල නෙවෙයි සිත තුල. දැන් අපි දැනගත්තා ඉස්සෙල්ලාම අර මලමිණියක් සිදුවන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සුද්ධෝ අපේත විඥානෝ විඥාන ශක්තිය පහ වෙනවා මෙතනින් මේකෙන් අයින් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ මේකේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා එතකොට එතන කියන්නේ අවිඥානික එතන කියන්නේ මොකද්ද අවිඥානික විඥානේ දැන් පහ වෙලා කියලා ඉවත් කළානේ ඒක කර සවිඥානකත්වය එතන අවිඥානික මෙතන සවිඥානික. එතන අචේතනික මෙතන සචේතනික. ඒකට විඥානීය කියලා කියන්නේ ධාතුවක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ අවස්ථාවේදී ඒක පැහැදිලි කරන්න වෙලා මදි. නමුත් විඥානීය කියන්නේ ධාතුවක්. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ නිර්මාණලා තියෙනා වූ ශක්ති හයක් ගැන. මොකද ශක්ති හය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, විඥාන, ආකාශ. ඒකට දැන් මෙතනින්දී සඳහන් වුණා විඥානි කියලා ශක්තිය මේ විඥාන ශක්තිය කොතන සකස් වෙන්නේ සත්‍යය සම්බන්ධයෙන්. පරිබාහිර ලෝකේ කොතනවත් විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. කොතන සකස් වෙන්නේ සත්‍ය සම්බන්ධයෙන් මේකේ තියෙනවා ආයතන හයක්. මොනවාද ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මන. ඒ ආයතන හය උපකාරී කරගෙන චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා විඥාන ශක්තිය හය පොලක සකස් වෙනවා. ආන් නිසා එතනදී විඤ්ඤාණ ශක්තිය සකස් වුණාම තමයි මේ ආයතන හය වැඩ කරන්නේ. ඇහැ සම්බන්ධ කරගෙන විඤ්ඤාණ ශක්තිය සකස් වෙනවා. එතකොට බලන සිත. කන සම්බන්ධ කරගෙන සෝත විඤ්ඤාණ සකස් වුණාම අහන සිත. නාසය සම්බන්ධ කරගෙන ගහන විඤ්ඤාණ සකස් වුණාම ආග්‍රහණය කරන සිත. දිව සම්බන්ධ කරන රස ජීවහා විඥාන සකස් වුනහම රස විඳින සිත, කය සම්බන්ධ කරන කාය විඥාන සකස් වුනහම පහස ලබන සිත, මන සම්බන්ධ කරගෙන මෙනෙහි කරන අවස්ථාවේදී මනෝ විඥාන සකස් වෙනවා. ඒතකොට මෙනෙහි කරන සිත විදියට විඥානය කින්නා උද්ධහතුව හය පොලක සකස් වෙනවා. ආන් එතකොට සවිඥානකත්වයේ කිව්වේ ඒකයි. එතකොට අතන අවිඥානික මෙතන සවිඥානික. එතන අචේතනික මෙතන සචේතනික. එහෙනම් විඥානි කියන්නේ පින්වත්නි සිතුවිලි සකස් කිරීමේ ශක්තිය මිසක් සිත නෙවෙයි. සිතුවිලි සකස් කිරීමේ ශක්තිය. ඉතින් ආන්ගේ සිතුවිලි සකස් කරන්නේ කොතනද? සත්‍ය සම්බන්ධයෙන් සවිඥානිකත්වයේ කිව්වේ ඒකයි. ඒ නිසා බුදුහාම ඉස්සෙල්ලාම දේශනා කළා තියෙනවා මෙන්න මේ කොටස් දෙක හොඳට වෙන්වන් දකින්න ඕන. මොකද්ද? කය කියන කොටසයි සිත කියන කොටසයි. කායන පස්සනාවෙන් කරන්නේ කය, චිත්තාන පස්සනාවෙන් කරන්නේ මොකද්ද? සිත කියන එක දැනගන්නවා. දැන් මේක දැනගන්නේ කුමක් සඳහාද කියලා ඊළඟට දැනගන්න ඕන. දැන් පොඩ්ඩක් මතක් කරේ දැන් ඔයගලන්ට පූර්වාදර්ශයක් වශයෙන් මේ සතර සතිපට්ඨානයේදී මේක තමයි අත් වශයෙන්ම උතන තමයි ගැටලු ලියාගෙන ඉදිරියට යන්න පුළුවන් ක්‍රමය. එතකොට එතෙන්දී අපි අවබෝධ කරගත්තා මේ ලෝකේ ක්‍රියාකාරීත්වයේ තියෙන කය තුල නෙවෙයි සිත තුළ එහෙනම් සිත සකස් වෙනවා කියන්නේ විඥාන ශක්තිය සකස් වුණොත් තමයි සිත සකස් වෙන්නේ. සවිඥානික අවිඥානික. එතකොට දැන් දැනගත්තා ඊට පස්සේ අපි ඉස්ලාම මේ කොටස් දෙකට බෙදලා ඉස්ලාම ඊට පස්සේ දකින්නේ මොකද්ද? අපිට අරමුණක් වශයෙන් ඉන්නේ මොන කොටසද? කය. ඔය හිත නෙවෙයි ඉස්ලාම දකින්නේ මොකද්ද? කය. ඒ නිසා කායන ප්‍රශ්නාවෙන් කය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන. කායන ප්‍රශ්නාවේ තියෙන පින්වත්තුනේ පරිච්ඡේද 6ක්. නාදී පරිච්ඡේද 10 ආනාපාන සත් ආනාපාන පබ්බය ඉරියාපත පබ්බේ චතු සම්පජඤ්ඤේ නවශීවතකේ පටික්කුල මනසිකාරේ ධාතු මනසිකාරේ දැන් ඕගොල්ලෝ භාවනාත්ම සම්බන්ධයෙන් හුඟක් දුර කරුණු දන්න නිසා පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඉස්ලාම බුදුහාඳුරෝ දේශනා කළ තියෙන්නේ මේ කොටස් දෙකකට වෙන් කරලා දකින්න කිව්වේ මොන කොටසද? කය කියනවා කොටස. ඉතින් ඒක පරිච්ඡේද 10ක් විදිහට උන්වහන්සේ වර්ග කරලා කියනවා ඔය ආනාපාන සති භාවනාවෙන් ආනාපාන පබ්බෙන් කරන්නේ මොකද්ද? සමත භාවනාව කරන හැටි කියලා දීලා තියෙනවා. මොකද සිතට නොඑක් නොඑක් අරමුණු වෙනවා සිත නොඑක් නොඑක් අරමුණු අහා මොකද වෙන්නේ මේ සිත දූෂිත වෙනවා දුර්වල වෙනවා එතකොට ඒ මානසික ශක්තිය දුර්වල නම් අපිට මේ ලෝකේ යථාර්ථය ගැන පැහැදිලි නිර්වෘල් අවබෝධයක් ලබා ගන්න අපහසුයි. ඒ නිසා ඉස්ලාම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සමත භාවනාවෙන් සිත දියුණු කරන හැටි. ඊළඟට තියෙන්නේ චතුසම්පජඤ්ඤය ඉරියාපත පබ්බයයි. දැන් චතුසම්පජඤ්ඤය පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. චතුසම්පජඤ්ඤය කියන්නේ ඉරියව් හතරක්. ඉරියව් හතරක් මේ කය සම්බන්ධයෙන් අපි පවත්වනවානේ. දැන් බලන්න ඕනේ දැන් ඕගොල්ලෝ ඇවිදගෙන ඇවිල්ලා බොහොම පහසුවෙන් ඇවිල්ලා ඉඳගත්තා නේද? දැන් ඉඳගත් අවස්ථාවේදී එක්තරා සෝයක් ඇති වුණා නේද කායික සෝයක්? දැන් ඕක අවුරුදු කීයක් වගේ තියනවද? වැඩි වෙලාවක් නෑ. දැන් ඕගොල්ලෝ එහාට මෙහාට දඟලන්නේ මොකක් නිසාද? ඒ ඇති කරගත්තා වූ සැපේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මොකද කරා යන්නේ? දුක කරාද යන්නේ? සැප කරාද? දුක කරා යනවා. ඊට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? ඕකෙන් අතුමිදෙන්න එපා හැමතිස්සෙම ඔය ඉරියව්වෙ ඉන්න බෑ වැඩි වැඩි වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? දුකයිනේ ඊට පස්සේ මොකද කරන්නේ? විරියෙන් දුක්ඛං අච්චේති. වීරියක් අරගෙන දුකෙන් අතුමිදෙනවා. දැන් ඊට පස්සේ ඔන්න එක්තරා වෙලාවක් සුළු වෙලාවක් කායික සුවයක් ඇති වෙනවා. දැන් මේ සුවයක් අවුරුදු ගණන් තියෙන්නේ නැහනේ. ඇත්ත වශයෙන්ම වැඩි වෙලා තියෙන ඒ සැපයම මොකද වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික දුක කරා යනවා. ඊට පස්සේ දැන් ඒකත් දුකක් නම් මොකද ගන්න තියෙන්නේ? තව එකක් තියෙනවා ඇවිදිනවා. ඇවිදින එක සපක් නම් ඕගොල්ලෝ මාස ගණන් ඇවිද ඇවිද ඉඳී. බෑ නේද? මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලාම ඇවිදිනකොට සුවයක් ඇති වෙනවා කායික සුවය. ඒ සුවයම මොකද වෙන්නේ? දුකක් කරා යනවා. දැන් ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, ඇවිද්දත් දුකයි. දැන් තියෙන තව එකක් නේ. ඒක මොකද්ද? නිදාගන්න එක. දැන් ඕගොල්ලෝ දවස් ඉස්සේ මුගක් එහාට මෙහාට දුවලා පැනවලා ඉතින් මොකද නිදා ගන්නවනේ. ඉතින් බලන්නකෝ එක්කෙනෙක් නිදි කරවලා. නිදි කරවලා බලන්න එයා මොකද කරන්නේ කියලා දකුණු අල්ලියට නිදි කරපු කෙනා ටිකක් වෙලා යනකොට උඩු පැලේ අතට එනවා. ඊට පස්සේ ආයේ වමට හැරෙනවා. එතකොට මුණින් අතට හැරෙනවානේ. නැගිනිට උළු දාපිකන උඩේට බලනකොට බටේට ඇවිල්ලා. මොකද වෙලා තියෙන්නේ? ප්‍රාතිශ්‍යෙත් දඟලලා තියෙනවා. මොකද හේතුව මේ කායික දුක එයාට ඇති වුන නිසා. හොඳට කල්පනා කර බලන්න. බුදුහාඳුර දේශනා කළ තියෙන ඔන්න ඔය හතර ගැන හොඳට අවබෝධ කරගන්න. සතිපට්ඨාන කාය අනුපස්සනා යතා යතාවා කායෝ පනීතෝ තථා තථානම් පජානාති ඔය කය සම්බන්ධයෙන් ඔන්න ඔය ඉරියව් හතර ගැනගෙන හොඳට අවබෝධය ඇති කරගෙන වඩවන්න කියලා තියෙනවා. එතකොට කය නිසා තමයි කොච්චර දුකට පත් වෙනවද කියලා අවබෝධය එනවා. දැන් එතන තව එකක් දකින්න ඕන. දැන් ඇති කරගත්තා වූ සැපය. ඇති කරගත්තා වූ සැපේ මොකක් හරහාද යන්නේ? දුකට යනවා. දැන් ඉබේට දෙන්නේ හේතුව නිසාද යන්නේ? හේතුවක් නිසා. මොකද හේතුව මේ ලෝකයේ පින්වත්නි තියෙන්නේ දුක මත. හිත සහ කය ලෝකයක් මේ ලෝකයේ තියෙන මොකද්ද දුක මත දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියලා බුදුහාම දේශනා කරේ ඒකයි මේ සිත සහ කය කුමක් මතද තියෙන්නේ දුක මත ඒ නිසා සැප කියන එක පින්වත්තුනි අපි ඇති කර ගැනීමක් පමණයි ඒක විකෘති කිරීමක් ප්‍රകൃතිය කරා වූ මොකක් කරාද යන්නේ දුක කරා යනවා ආයෙත් දඟලනවා කොමක් සඳහාද සැප ඇති කරගන්න ආයෙත් ටිකින් ටික ටිකින් ටික දුකට යනවා ආයෙත් දඟලනවා එහෙනම් අපි උදේ ඉඳන්ම රැ වෙනකන් උපන් දවසේ මරණ මොහොත දක්වාත් මොකද කරන්නේ ජීවත් වෙනවා කියන්නේ දඟලනවා කියන එකයි. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? දඟලනවා කියන එකයි. මේක සපක් නෙවෙයි. මේ කය ගැන බැලුවත්, සිත ගැන බැලුවත් පැහැදිලිව බුද්ධයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔන්න ඔය යථාර්ථය අවබෝධයෙන් අවබෝධයෙන්ද මේ ලෝකය අතහැරීමේ කැමැත්ත ඇති වෙනවා. ජීවකයට ගියත් එකයි, බ්‍රහ්මකයට ගියත් එකයි, මනුෂ්‍යකයට ගියත් එකයි මොන කයර කයක් තියෙනවා නම් ಜಾති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියනා වූ විදිහට මෙන්න මේ ඊ타ත්ම නිරන්තර දුකට පත්වලා මේ ලෝකේ සත්‍යෝ නිරන්තර දුකකට පත්වලා තිනවා ඒ නිසා ආන්ගේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමට නම් ඉස්ලාම් කරන්න ඕන මොකද්ද සතර හතිපට්ඨානයේ තනුව ලෝක විදූ කියනා ගුණය තමා තුළ ඇති කරගන්න ඕනේ ඊ타ත්ම කෙටියෙන් මේ පින්වලුන්ට ඒ සද්ධර්ම මාර්ගයට අවතීන වීම සඳහා ඉතින් ඔය සත්‍ය අවබෝධයට ගත්තොත් තමයි මේ පින්වතුනි අර තිරිසන් ලෝකයටවත්, නිරේටවත්, තිරිසන් ලෝකයටවත් අපිට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිර්යංවා තිරච්ඡානි වනින්වා පෙත්තිවිෂයන්වා උපා උපපද්දිස්සති තිනේතං ථානා විද්‍යති කියලා බුද්ධ දේශනා සඳහන් වෙන්නේ ඕකයි. එහෙනම් ඒ උත්තම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් යුක්තව මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමත සම්බුදු සරණේ සදාම් පීඨයි සංඝරැකවරණයි මේ කරන ලද්දා සීලම් කුසල සත්‍යයෙන් සදේවක ලෝකයාත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් සුවෙන් සුවපත් වේවා කියලා දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ මේ පින් අනුමෝදන් වෙන්නා වූ ඥාතින්ගේ ඥාතිගේ ආශිර්වාදිනොත්, දෙවියන්ගේ දේව ආශිර්වාදිනොත්, මේ ධර්ම දානයේ පින්කමේ ආශිර්වාදිනොත් අපි කරලද්දා සීල කුසල ශක්තියන්ගේ ආශිර්වාදයෙන් තුන්වන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වතුන් ඉහාත්ම වශයෙන් පැමිණ තිබෙනා ග්‍රහපල පද්‍ර දුරි භූතේවා සපවත් වාසනාවන්ත කල්යාණවත් චිරදීන තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ලැබේවා අපි සෑම දිනාටම මේ පුණ්‍ය ශක්තිය උපරිම ශ්‍රීමෙන් ජාත්‍යාදී සංසාර දුකින් අත මිදුණා වූ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට පාරමිතාත්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රැක්කන්තු සං සදාසී ධර්ම ශ්‍රවණාන් සංසිං ඔබ හැම දිනාටම යහපතක්ම වේවා ධර්මානුශාසනා පැවැත්වුවේ ගම්පහ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද විචිත්‍රමහනක ගම්පහ ශිරිසීවලි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට කරන ශාසනික සේවාවන් ශක්තිමත් ධෛර්යමත්ව නිදුක් නිරෝගී සුවයෙන් ඉටු කරන්නට චිර ජීවනයේ අපි සාදුකාරයත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි